Kalaupun suaminya cerai kita tidak perhatikan kepada kita, maka dia biaya kita hati dia. Kita tadi tidur tidur akan ada yang kita hati kita, hati kita අනිත්‍යය යටහත් කරගන්න අපහසුය. අපහසු. අනිත්‍ය කියන ගමන නැතිවීම ඒ දුරන් කරන්න මේ යථාර්ථ විකාශ අනිත්‍ය ධර්ම ගතේ තියෙනවා. මානසික අපහසුතාවයි චිත්ත පාරිශුද්ධිය ඉගෙන ගැනීමට උපදෙස් දෙන්නේ යථාර්ථයේ ඇති ඒ වන්දන. ඒක එක වාක්‍යයක් කියලා තියෙනවා පටිගේ පටිගේ වශයෙන් අඳුනගත්තට යටපත් කරන්න අමාරු කියන එක ඒක හොඳ රෝග නිర్ణයක් ඒ වෙලාවට සක්මනට යන්න සක්මනේදී උකාක් වෙලාවට ඒ කම්බිනේෂන් එක වෙනස් පරියන්කේ එක තැනකට ගිහිල්ලා අර අත්‍යක වහගෙන අරමුණකට හිත යොදන වෙලාවේ මේ වගේ රාගයක් හෝ ද්වේෂයක් ආවොත් ඒක අමාරුයි ඒ ඒ උපකරණ ටික බොහොම සියුම් වැඩි එතකොට මේ රාගය හෝ ද්වේෂය බොහොම ඔලොමොල වෙලා වනචර වෙනවා. කලම පකන්න බැරි වෙනවා. සක්මණේ ගියාට පස්සේ තමන් තන වෙන තත්ත්වයක් එන්නේ. අර හිචිල වල තියෙන ඔලොමල ගතියක් තමයි. පය පොළේ වදින එක අල්ලන්නත් ලේසි. එතකොට යම් ප්‍රමාණයකට හිත අන්තරාවර්තනයේ වගේ බාහිරාවර්තනයකුත් තියෙනවා මේ. සක්මනේදී ඇත්ත කැටේ තියෙන සද්ද ඇහෙනවා. එතකොට අර හිතවිලි වලට මනෝලෝකයක් මවන්න බෑ. ඇත්ත කැටලා තියෙන රූප පේනවා, සද්ද ඇහෙනවා, සාමාන්‍ය ලෝකේ තියෙනවා. එතකොට තමයි තියෙනවා මේ පරයන්කට ගියාට පස්සේ ඒකම හිත හිත හිත හිත මනෝලෝකයක කැකෑරෙනවා. සක් පරයන්ක බහනට ගියාම නෑ. සමාන සක්ම බහනට ගියාම. ඒක නැත්තම් අටුවචාරින් වහන්සේලා උපමාවක් කියනවා. ඒ වෙනකොට හිත බාහිරවර්තනය කරන්නේ කියලා. බාහිරවර්තනය කිරීම සඳහා උපමාවක් කියනවා. තමන් යන ගමන් මල්ල. අර දාගෙන පොඩි උපකරණ මල්ලක් තියෙනවා සංඥා වංශල. මොකද ඒක බොහොම පොඩි පොඩි උපකරණ ටිකක් තියෙනවා. දැන් මම ඒකෙන් බැලුවොත් එහෙම නකොට ගන්න හම්බෙන්නේ. ඒක නෙවෙයි ඒවත් නෙවෙයි නියම සංඥා වංශල වෙනවා නම් අතපිරිකර තමයි. ඒකේ තියෙනවා බෑග් එක එකට අරගෙන නම කියන මේක තමයි මගේ දෙලිපිය. මේක මම පිළිගන්න ගන්නවා. මේක මගේ පෙරහන, මේක මගේ ඉදිකට්ට, මේක මගේ නූල. ඒක ඔක්කොම එළිය දාන්න කියනවා. එළිය දාලා බෑගින් ගසලා ආයෙසරයක් අකින් තබ්බක් කරන්න කියනවා. අර ටිකම අපෝ තැම්පත් කරා. ඒකෝතර නිකන් දැන් කාලේ කියනවා තමයි බාරන මේක රෙජි ටිකක් කරන්න කියලා 12 ගන්න කියලා හොදන්න. එහෙම නැත්නම් එළියට ගිහලා ගාඩන් එක සකස් කරන්න. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒව කරනකොට යාදෙන වැඩ කරන්න කියලා. මේ වැඩේ එතන ඉවරගෙන මොනවා හරි බාහිරවත් වැඩක් කරන්න ඕන මේ රාගෙට ඉන්න බෑ ඇත්ත ගැනපුවා. පහකදන්නක පරිසරයක නෙවෙයි. ද්වේෂෙට ඉන්නත් බෑ ශක්තනක. ඇද්දක වගත්ත ගමන් මේක ග්‍රූඩින් යන්න පටන් ගන්නවා. ඒ නිසා සක්මන විකල්පයක් වශයෙන් කරන්නේ නැත්නම් අරක පොඩි වැඩක්. ඉන්දියාකට ගන්නවා මල් පාටියක් හදනවා ඒ වගේ සංඝයාට අල්පසන්දිල කැප නැති නිසා බෑග් එකේ කතාව කියලා තියෙන්නේ. එළිය දැම්මා ආපහු දැම්මා. එතකොට මේක දුර්වල වීමක් වෙනවා. අපිට ඇක්චුලි වෙන්නේ ඒකට හැපෙන එක. ඒ නිසා පොඩි උක්‍රමශීලීව කටයුතු කරන්න. මොකද තමයි දන්නවනේ මේක මේ. තමයි දුර්ලභමක් කියන්නේ. කවුරුත් ආගේ විශ්වාසයට ඇවිස්සෙන්නේ තමන්නේ. ඒ නිසා අපිට කැකිල රජු ළඟ තියෙන්න නම් අර මනුස්සය ඉල්ලලා මරන්න පුළුවන්. ඒකනේ දෙන්න තනි කර තියෙන මේ අහ මෙච්චර භාවනා කරන මගේ සීලෙත් කැඩුවා මොකක් මොකද කියන්න වටින් නැගිලා මේ යනවා. නමුත් බලනකොට මෙතන එකක්ක තියෙනවා. මේක දිගට යන කොකවත් නෑ ඒ නිසා හොඳ බැරි තමයි එළියට ගිහලා එක කම්බලකට ගිහලා කොක්ක තියාගෙන ගන්න එකයි තියෙන්නේ. මේ මේ මේ කම්බලේ බෑවොක් කරා. ඒකට ලක්ෂණ ලක්ෂණ තමයි හොඳ තැන.